ആവാഴേ දිවිය සතු the Why am I සියලු මිනිස්ය මුළු සිතින්ම සාවධාන වූ මේ මොහොතේ ඇහෙන දැනෙන මතක් වෙන සෑම දෙයක් පිළිබඳවම දැනීමක් ඇති වෙනවා ඇහෙන බව දැනෙන බව එමෙන්ම මතක් වෙන බව මොහොතින් මොහොත අවධානය පවත්වාගෙන යමින් වර්තමානය දැනගන්න වර්තමාන අත්දැකීම් අත්දකින ආකාරයෙන් හඳුනා ගන්න දිගින් දිගටම සිතීම කල්පනා කිරීම අත්හරින්න සිතීම වෙනුවට දැන ගැනීමට එන්න යම් පමණකට සිතීම තියනවද ඒ පමණකම දැන ගැනීම අඩුයි දැන ගැනීම වැඩි වෙන පමණට සිතීම අඩු වෙනවා සිතීම අත්හරින්න වර්තමානය දැනගන්න සිටීම පුරුද්දට වෙන්නේ පුරුද්දට සිදුවන සිටීම අත්හරිමින් වර්තමානයේ දැනගන්න පුහුණු වෙන්න මේ මොහොත මේ මොහොතේ ලබන අත්දැකීම අත්දකින ආකාරයටම දැනගන්න දැනගෙන නතර වෙන්න වර්තමාන අත්දැකීම මුදින් දැනගෙන නවතින්න ඊළඟට මොන විදිහේ අත්දැකීමක් සිදු වෙයිද එය දැනගන්නට සිත ඉස්ව ආවිවෘතව තබා ගන්න සිතින් අඩුවන විට සිත සැහැල්ලු වෙනවා ඉස් වෙනවා දැනගැනීමෙන් සිටින විට අවදිමත් වෙනවා ප්‍රබෝධයටපත් වෙනවා මේ ලස්සන ස්වභාවයන් උදෑසන සමූහ භාවනාවේදී පමණක් නොවේ ක්‍රියාකාරී දවසේ යම් පමණකට අත්දකින්න පුළුවනි. සැහැල්ලු සංසුන් එමෙන්න අවදිමත් හා ප්‍රබෝධමත් ලස්සන දවසක් අප සෑම දෙනාම ඉදිරියේ දුර් පැවැතිගෙනවා